භය බේරව සුත්තං එවම් මේ සුතං ඒකං සමයං භගවා ශාවත්ත්‍යං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමි උපසංකමෙත්වා භගවතා සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං පතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච යේ මේ භෝගෝතම කුල පුත්තා භවන්තං ගෝතමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ භවන්තේ සංගෝතමෝ පුබ්බංගමෝ භවන්තේ සංඝෝතමෝ බහුකාරෝ භවන්තේ සංඝෝතමෝ සමාදපේතා බෝතෝ ච ගෝතමස්ස සාජනතා දිඨානුගතින් ආපජ්ජති තී ඒවමේතම් බ්‍රාහ්මන ඒවමේතම් බ්‍රාහ්මන යේතේ බ්‍රාහ්මන කුල පුත්තා මමං උද්දේශ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා අහං තේ සම්පුබ්බංගමෝ අහංතේසං බහුකාරෝ අහංතේසං සමාදපේතා මමංච පනසා ජනතා දිට්ඨානුගතින් ආපජ්ජති තේ දුරවි සම්භවානිහි බොහෝ ගෝතම අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි දුක්ඛරං පවිවේකං දුරබිරමං ඒකත්තේ හරන්ති මඤ්ඤේ මනෝ වනානේ සමාධින් අලබමානස්ස භික්ඛුනෝති ඒවමෙතං බ්‍රාහ්මන ඒවමෙතං බ්‍රාහ්මන දුරබි සම්භවානිහි බ්‍රාහ්මන අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි දුක්කරං පවිවේකං දුරබිරමං ඒකත්තේ හරන්ති මඤ්ඤේ මනෝ වනානේ සමාධින් අලබමානස්ස භික්ඛුනෝති මයිහම්පිකෝ බ්‍රාහ්මන පුබ්බේව සම්බෝධා අනවිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි දුරබිසම්භවානිහිකෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි දුක්කරං පවිවේකං දුරබිරමං ඒකත්තේ හරන්ති මඤ්ඤේ මනෝ වනානේ සමාධින් අලබමානස්ස බික්ඛුනෝති චස්සමයිහම් බ්‍රාහ්මන ඒතද හෝසි යේ කෝකේචි සමනාවා බ්‍රාහ්මනාවා අපරිසුද්ධ කාය කම්මන්තා අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පටිසේවන්ති අපරිසුද්ධ කාය කම්මන්ත සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං භය බේරවං අව්‍යහಂತಿ නකෝ පනාහං අපරිසුද්ධ කාය කම්මන්තෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි පරිසුද්ධ කාය කම්මන්තෝ හමස්මි යේහිවෝ අරියා පරිසුද්ධ කාය කම්මන්තා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේසමහං අඤ්ඤතමෝ ඒතමහම් බ්‍රාහ්මන පරිසුද්ධ කාය කම්මන්තං අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය තස්සමයිහම් බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා අපරිසුද්ධ වචේ කම්මන්තා පෙය්‍යාලම් අපරිසුද්ධ මනෝ කම්මන්තා පේයාලම් අපරිසුද්ධා ජීවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අපරිසුද්ධා ජීව සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං භය බේරවං අව්‍යහಂತಿ නකෝ පනාහං අපරිසුද්ධා ජීවෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි පරිසුද්ධා ජීවෝ හමස්මි යේහි වෝ අරියා පරිසුද්ධා ජීවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පරිසේවන්තේ තේ සමහං අඤ්ඤතමෝ ඒතමහම් බ්‍රාහ්මන පරිසුද්ධා ජීවතම් අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය තස්ස මය්‍යම් බ්‍රාහ්මන ඒතද හෝසි යේ කෝකේචේ සමනාවා බ්‍රාහ්මනාවා අභිජ්ජා ලෝක්ඛාමේසු තිබ්බසාරාගාම් අරඤ්ඤේ වනපත්තානි පන්සානි සේනාසනානේ පරිසේවන්තේ අභිජ්ජා ලෝක්ඛාමේසු තිබ්බසාරාග සන්දෝෂ හේතුම් හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් බය බේරවං අව්‍යහන්තේ නකෝපනාහං අවිජ්ජාලෝ කාමේසෝ තිබ්බ සාරාගෝ අරඤ්ඤේ වනපත්තානි පංසානි සේනාසනානි පටිසේවාමි අනබිජ්ජාලෝ හමස්මි යේහිවෝ අරියා අනබිජ්ජාලෝ අරඤ්ඤේ වනපත්තානි පංසානි සේනාසනානි පටිසේවන්තේ තේසමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන අනබිජ්ජාලසං අත්ථනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදිම් අරඤ්ඤේ විහාරාය තස්ස මහ්‍යම් බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා ව්‍යාපන්න චිත්තා පදොට්ඨමන සංකප්පා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ ව්‍යාපන්න චිත්ත පදුට්ඨ මන සංකප්ප සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං බය බේරවං අව්‍යහන්තේ නකෝපනාහං ව්‍යාපන්න චිත්තෝ පදුට්ඨ මන සංකප්පෝ අරඤ්ඤේ වනපත්තානේ පන්තානි සේනාසනානේ පටිසේවාමි මෙත්ත චිත්තෝ හමස්මි යේහි ඕ අරියා මෙත්ත චිත්තා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානේ පටිසේවන්තේ තේසමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන මෙත්ත චිත්තතං අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය තස්සමයිහම් බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවත් තීන මිද්දහ පරියොට්ඨිතෝ අරඤ්ඤේ වනපත්තානේ පන්තානි සේනාසනානි පටිසේවන්තේ තීන මිද්ද පරියොට්ඨාන සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං භය බේරවං අව්‍යහන්තේ නකෝපනාහං තේන මෙද්ද පරියුට්ඨිතෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි විගත තේන මිද්දෝ හමස්මි යේහි වෝ අරියා විගත තේන මිද්ධා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේ සමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන විගත තීන මිද්දතං අත්ථනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදින් අරඤ්ඤේ විහාරාය තස්සමයිහං බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා උද්ධතා ඖපසන්න චිත්තා අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පටිසේවන්ති උද්දත අවප සන්ත චිත්ත සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං භය බේරවං අව්‍යහන්ති නකෝ පනාහං උද්දතෝ අවපසන්ත චිත්තෝ අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පටිසේවාමි වූපසන්ත චිත්තෝ හමස්මේ යේහි වෝ අරියා වූපසන්ත චිත්තා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ චේතමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන වූපසන්ත චිත්තතං අත්තනේ සම්පස්සමානෝ දියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය චක්ෂමයිහම් බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවාර් බ්‍රාහ්මනාවා කංකේ විචිකිච්ඡේ අරඤ්ඤේ වනපත්තානේ පන්තානි සේනාසනානි පටිසේවන්තේ කංකා විචිකිච්ඡා සන්දෝෂ හේතෝ හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් බය බේරවං අව්‍යහන්තේ නකෝපනාහං කංකේ වේකිච්චිකිච්චේ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි තින්න විචිකිච්ඡෝ හමස්මි යේහි වෝ අරියා තින්න විචිකිච්ඡා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේ සමහං අඤ්ඤතමෝ ඒතමහම් බ්‍රාහ්මන තින්න විචකිච්ඡාතං අත්තනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදිම් අරඤ්ඤේ විහාරාය තස්සමය්‍යම් බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා අත්තොක්ඛංශකා පරවම්බේ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ අත්ත්ොක්කංසන පරවම්බන සන්දෝෂ හේතු හවේසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් බය බේරවං අව්‍යහಂತಿ නකෝ පනාහං අත්ත්ොක්කංසකෝ පරවම්බේ අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවාමි අනත්ත්ොක්කංසකෝ අපරවම්බේ හමස්මේ යේහි වෝ අරියා අනත්තුක්ඛංසකා අපරවම්භේ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේසමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන අනත්තුක්ඛංසකතං අපර වම්බිතං අත්ථනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදින් අරඤ්ඤේ විහාරාය තස්සමයිහං බ්‍රාහ්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා සම්භි බිහිරෝක ජාතිකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ සම්හි බිහිරෝක ජාතික සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් භය බේරවං අව්‍යහಂತಿ නකෝපනාහං සම්භේ බිහිරුක ජාතිකෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි විගතලෝමහංසෝ හමස්මි යේහි වෝ අරියා විගතලෝමහංසා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති තේසමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන විගතලෝමහංසතං අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය තස්ස මයිහම් බ්‍රාහ්මන ඒතද හෝසි යේ කෝකේචි සමනාවා බ්‍රාහ්මනාවා ලාභ සක්කාර සිලෝකං නිකාමයමානා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ ලාභ සක්කාර සිලෝකං නියාමය මාන සන්දෝෂ හේතු හවේ තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් බය බේරවං අව්‍යහන්ති නකෝ පනාහං ලාභ සක්කාර සිලෝකං නිකාමය මානෝ අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පරිසේවාමි අප්පිච්ඡෝ සමස්මේ යේහි වෝ අරියා අප්පේක්ෂා අරඤ්ඤේ වනපත්තානි පංසානි සේනාසනානි පටිසේවන්තේ තේ සමහං අඤ්ඤතමෝ ඒ සමහං බ්‍රාහ්මන අප්පේක්ෂතං අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය තස්සමයිහම් බ්‍රාහ්මන ඒතද හෝසී ये खोकेति समना वा ब्राह्मणा वा कुसीता हीन वीर्या අරඤ්ඤේ වනපත්තානි පන්සානි සේනාසනානි පටිසේවන්ති කුසීත හේනා විරිය සන්දෝෂ හේතෝ හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලම් බය බේරවං අව්‍යහන්ති නකෝපනාහං කුසීතෝ හීන විරියෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි ආරද්ධ විරියෝ හමස්මි යේහි වෝ අරියා ආරද්ධ විරියෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේසමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන ආරද්ධ විරියතං අත්තනේ සම්පස්සමානෝ බිහියෝ පල්ලෝ මමාපාදින් අරඤ්ඤේ විහාරාය තස්ස මහ්‍යම් බ්‍රාහ්මන ඒතද හෝසි යේ කෝකේචි සමනාවා බ්‍රාහ්මනාවා මුට්ටස්සති අසම්පජානං අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ මුත්තස්සතේ අසම්පජාන සන්දෝෂ හේතෝ හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං බය බේරවං අව්‍යහන්ති නකෝපනාහං මුත්තස්සතේ අසම්පජානෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි උපට්ඨේත සති හමස්මි යේහි වෝ අරියා උපට්ඨිත සතේ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති තේ සමහං අඤ්ඤතමෝ ඒතමහං බ්‍රාහ්මන උපට්ඨිත සතිතං අත්තනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදින් අරඤ්ඤේ විහාරාය තක්සමයිහං බ්‍රාහ්මන ඒතද හෝසී ये कोकेचि समना वा ब्राह्मणा वा असमाहित बिभ्रन्त चित्ता अरण्ये वनपत्तानि पन्तानि सेनासनानि पटिसेवन्ति असमाहित बिभ्रन्त चित्त सन्दोष हेतो हवे ते बन्तो समन ब्राह्मणा अकुशलं भयबेरवम् अव्यहन्ति न कोपनाहम् असमाहितो बिभ्रन्त चित्तो අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි සමාදේ සම්පන්නෝ හමස්මි යේහි වෝ අරියා සමාදේ සම්පන්නා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති තේ සමහං අඤ්ඤතමෝ ඒතමහම් රාක්මන සමාධේ සම්පදං අත්තනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදිම් අරඤ්ඤේ විහාරාය තස්ස මයිහම් රාක්මන ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා දුප්පඤ්ඤා ඒල මෝගා අරඤ්ඤේ වනපත්තානේ පන්තානි සේනාසනානේ පටිසේවන්තේ දුප්පඤ්ඤ ඒලමෝග සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලං බය බෙහෙරවං අව්‍යහන්ති නකෝපනාහං දුප්පඤ්ඤෝ ඒලමෝගෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි පඤ්ඤා සම්පන්නෝ හමස්මි යේහි වෝ අරියා පඤ්ඤා සම්පන්නා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ තේ සමහං අඤ්ඤතමෝ ඒතමහම් රාක්මන පඤ්ඤා සම්පදං අත්තනේ සම්පස්සමානෝ බියෝ පල්ලෝ මමාපාදෙන් අරඤ්ඤේ විහාරාය සෝලස පරියායං තස්සමයිහං බ්‍රාහ්මන ඒතද හෝසි යන්නෝනාහං යාසා රත්තියෝ අභිඤ්ඤාසා අබිලක්ඛිතා චතුද්දසේ පංචදසේ අට්ඨමීච පක්ඛස්ස තතරෝපාසෝ රත්තේසෝ යානි තානි ආරාම චේතියානේ වන චේතියානේ රුක්ඛ චේතියානේ හිංසන කානේ සලෝම හංසානේ තථාරූපේසු සේනාසනේසු විහෙරෙයං අප්පේව නාමසං භය බේරවං පස්සේ යන්ති සෝකෝ අහම් බ්‍රාහ්මන අපරේන සමයේන යාචාරත්‍යෝ අවිඤ්ඤාසා අවිලක්ඛිතා චාසුද්දසේ පංචදසේ අට්ඨමේච පක්ඛස්ස තථාරෝපාසුරත්තේසෝ රූපාසුරත්තේසු යානි තානි ආරාම චේතියානේ වන චේතියානේ රුක්ඛ චේතියානේ හිංසනකානේ සලෝම හංසානේ තථාරෝපේසු සේනාසනේසු විහරාමි తత్ర చ మే బ్రాహ్మణ విహరతో නිගෝවා ආගච්ඡති මෝරෝවා කට්ඨං පාතේති වාතෝවා පන්න සටං ඒරේති තස්ස මයිහං එවං හෝති ඒතන්නෝනතං භය බේරවං ආගච්ඡති තේ තස්ස මයිහං ද්‍රාක්මන ඒතද හෝසි කින්නකෝ අහං අඤ්ඤ දත්තෝ බය පාඨේ කංකේ විහරාමි යන්නෝනාහං යථා භූත යථා භූතස්ස මේ සං භය බේරවං ආගච්ඡති තථා භූත තථා භූතෝච්ච තං බය බේරවං පටිවිනේයන්ති තස්සමයිහම් රාක්මන චංකමනස්ස තං බය බේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මන නේවතාව තිච්ඡති නනිසීදාමි නනිපජ්ජාමි යාව සංකමන්තෝව තං බය බේරවං පටිවිනේති තස්සමයිහම් බ්‍රාහ්මන තිතස්ස තං බය බේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මන නේවතාව චංකාමේ නනිසේදාමේ නනිපජ්ජාමේ යාවටිතෝවතං බය බේරවං පටිවිනේමේ තස්සමයි හම් බ්‍රාහ්මන නිසින්නස්ස තම් බය බේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මන නේවතාව නිපජ්ජාමේ නතිත්තාමේ නචංකමාමේ යාවනිසින්නෝවතං භය බේරවං පටිවිනේමේ තස්සමයිහම් බ්‍රාහ්මණ නිපන්නස්ස තං භය බේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මණ නේවතාව නිසේදාමි නතිට්ඨාමි නචං සමාමි යාවනිපන්නෝවතං භය බේරවං පටිවිනේමේ සම්තිකෝපන බ්‍රාහ්මන ඒකේ සමන බ්‍රාහ්මනා රත්ත්‍ංගේව සමානං දිවාතේ සංජානන්තේ දිවායේව සමානං රත්තේති සංජානන්තේ ඉදමහන්තේ සංසමන බ්‍රාහ්මනානං සම්මෝහ විහාරස්මින් වදාමි අහංකෝපන බ්‍රාහ්මන රත්ත්‍ංගේව සමානං රත්තේති සංජානාමේ දිවායේව සමානං දිවාති සංජානාමාමි යං කෝතම් රාක්මන සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්තේ මමේවනං සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්ත්වෝ ලෝකේ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති ආරද්ධං කෝපනමේ බ්‍රාහ්මන විරියං අහෝසි අසල්ලේනම් උපට්ඨිතා සතේ අසම්මුට්ඨා පස්සද්දෝ කායෝ අසාරද්ධෝ සමාහි සංචිත්තං ඒකග්ගම් සෝකෝ අහං බ්‍රාහ්මන විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ජම්පේති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරාණං වෝපසමා අධ්‍යත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්ඛං අවිචාරං සමාධිජම්පේති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහාසින් පේතියාච විරාගා උපේක්ඛ කෝච විහාසින් සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේසින් යං සංහරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේතේ තතියං ඥානං උපසම්පජ්ජ විහාසින් සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහාසින් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනී චිතේ ආනෙන් ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි සේයතේදම් ඒකාන්ත ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචම්පි ජාතියෝ දසතේ ජාතියෝ වේසම්පේ ජාතියෝ තින්සම්පේ ජාතියෝ චත්තාරේ සම්පේ ජාතියෝ පඤ්ඤා සම්පේ ජාතියෝ ජාති සතම්පේ ජාති සහස්සම්පේ ජාති සත සහස්සම්පේ අනේකේපේ සංවට්ඨ කප්පේ අනේකේපේ විවට්ඨ කප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පරිසංවේදී ඒවමායු පරියන්තෝ සෝ තතෝ චුතෝ අමුත්‍රා උදපාදින් තත්‍රාපාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පරිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ ඉදූපපන්නෝති ඉති සාකාරං සෝද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි අයං කෝමේ බ්‍රාහ්මන රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා උප්පන්නා තමෝ විහෙතෝ ආලෝකෝ uppannෝ යථාතං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්ස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතෝපපාත ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝදිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛං සමානුසකේන සත්තේ පස්සාමේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාමි ඉමේ වත ගොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානම් උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම් මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉතේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානසකේන සත්තේ පස්සාමි චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්තේ පජානාමි අයං කෝමේ බ්‍රාහ්මන රත්ත්‍යා මජ්ජිමේ යාමේ ဒ ුතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා uppannā තමෝ විහෙතෝ ආලෝකෝ uppannෝ යථාතං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝයිදං දුක්ඛන්ති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ සමුදයෝති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං අබ්බඤ්ඤාසින් ඉමේ ආශවාසේ යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව සමුදයෝ තේ යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව නිරෝධෝ තේ යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව නිරෝධගාමිනී පටිපදාති යථා භූතං අබ්බඤ්ඤාසින් තස්ස මේ ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාශවාපි චිත්තං විමුච්චිත්ත භවාශවාපි චිත්තං විමුච්චිත්ත අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡෙත්ත විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කේනා ජාති පුසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසින් අයං කෝමේ බ්‍රාහ්මන රත්ත්‍යා පච්චිමේ යාමේ තතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා උප්පන්නාත් තමෝ විහෙතෝ ආලෝකෝ uppannෝ යථා තං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සියාකෝපනතේ බ්‍රාහ්මන ඒවමස්ස අජ්ජාපිනෝන සමනෝ ගෝතමෝ අවේත රාගෝ අවේත දෝසෝ අවේත මෝහෝ තස්මා අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පටිසේවතේති නකෝ පනේතම් බ්‍රාහ්මන ඒවං දට්ඨබ්බං ද්වේකෝ අහම් බ්‍රාහ්මනාත්තවසේ සම්පස්සමානෝ අරඤ්ඤේ වනපත්තානි පංචානි සේනාසනානි පටිසේවාමි අත්තනෝච දිට්ඨ ධම්ම සුඛ විහාරං සම්පස්සමානෝ පච්චිමංච ජනතං අනුකම්පමානෝති අනුකම්පිත රූපායන් බෝසා ගෝතමේන පච්චිමා ජනතා යථාතං අරහතා සම්මා සම්බුද්ධේන අබේක්ඛන්තං බොහෝ ගෝතම අබේක්ඛන්තං බොහෝ ගෝතම සේයථාපි බොහෝ ගෝතම නික්කොජ්ජිතං වා උක්කොජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මූල් හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේල පජ්ජෝ තන්ධාරේය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒවමේවං බොහතා ගෝතමේන අනේක පරයායේන ධම්මෝ පකාසිතෝ ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛෝ සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේසු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති භය බේරව සුත්තං චතුත්තං